අද ගොවි ජනතාව කොළඹට එන්න සූදානමින් ඉන්නවා දැන් සමාජ සංගුඩේ මේකට පිටත් වෙලා තියෙනවා විශේෂයෙන්ම අපි පහුගිය 4 වෙනිදා WM පටන් ගත්තු ගොවි උද්ඝෝෂණ ව්‍යාපාරයේ දිවා රාත්‍රී නොකඩවා අඛණ්ඩව මේ වෙනකොට 29ක සත්‍යඥ ව්‍යාපාර විදිහට මේ වෙනකොට පවත්වාගෙන ආවා අපි ආණ්ඩුවට අභියෝග කෙරුවා මේ සටනට විරුද්ධ එක ගොවි සංවිධානකාරී පුළුවන් නම් මාධ්‍ය හමුට ගෙනෙන්න කියලා නමුත් ආණ්ඩුව ඊට අපෝසත් වුණා අපි ඉල්ලන්නේ මේ වෙනකොට ගොවියගෙන් උදුරගත් සත්තු ගොවියගේ සහන ලබා දෙන්න කියලා. ඒ වගේම තමයි ගොවි අම්මා තාත්තට ඥාන දු යෝජනා කරනවා වීතික විකුණ ගන්න නම් අන්තර්ජාලයට ගිහිල්ලා ලියාපදිංචි වෙන්නලු. අනේ මේවා බිහිලු. ගොවියෝ නිකම්ම නෙමෙයි එන්නේ. විශේෂයෙන්ම ගොවියා වැඩට අඳින ඇඳුම පිටින් තමයි ගොඩක් එන්නේ. අද දවසේ රජගෙදර පදිංචි වුණොත් එහෙම ඒකේ වගකීම ආණ්ඩුව බාර ගන්න ඕනේ.